පින්තුනි හැම කෙනෙක්ම තුන සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙනවා. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් සාර්ථයක් නම් හැම කෙනෙක්ම මේ මොහොතේ ශ්‍රවණය කරගන්න දෙන්නේ. අද උතුම් වෙසක් පසළොස්වක පොහොය දිනයේදී ඊටම ශ්‍රද්ධාවෙන් ඕනෑ කමක හැම දිනම මේ උතුම් ධර්ම කර්ම සමුදාය ශ්‍රවණය කර ගැනීම සඳහා මේ සූදානම් වෙනවා. පිටුතුනි බුද්ධ වර්ෂයක් ඉක්මන යනවා කියලා කියන්නේ මේ බුද්ධෝත්තර කාලයේ අපිට තවත් වසරක් ඉක්මන යනවා. තාත්තා වුණා කියලා බුද්ධ ශාසනය ලෝකයේ තුල යථාකාරයක් පවතිනවා නම් ඒ කාලේ තවත් එක දවසක් ගෙවි අවසන් වුණා. පින්තුනේ බුද්ධ පාද කාලය තුල අප ලබාගත යුතු උතුම් අර්ථය අප මේ දක්වා සාධනය කරගෙන නැත්නම් අප වඩා කල්පනාකාරී වන්නට ඕනේ. අපි සමග උත්සාහවත් වන්නට ඕනේ. ලෝක සම්මා සම්බුද්ධ ජාන මහන්සිය දේශනා කොට වදාළ ඒ උතුම් ධර්මය මම ජීවිතය තුළ මේ බුද්ධ ශාසනය තුළ කොහොමද අවබෝධ කරගන්නේ කියන දීර්ඝය අපි ගන්න ඕනේ. අතීත බුද්ධ ශාසනය කියන අන්තිමට අපිට හරියට ඇසුරු කරන්නට බැරි වෙයි කියලා යන්නට ඇත. මේ බුද්ධ ශාසනය තවත් එක බුද්ධ සාසනයක් බවට පත් කරන්නේ නැතුව අපිට මේ ශාසනයෙන් පිළිතුරු ලබන්නට පුළුවන් නම් මේ ශාසනයේ පිළිසරණය ගන්න පුළුවන් නම් ඉනිපියේ තමයි වටිනාම වැදගත් දේ බවට පත් වෙන්නේ. ඒ ශාමී කනෝවාම අපජිලා සරිත්‍රම සංස්කාරශාස්ත්‍රා කලා වගේ මේ ක්ෂණය මේ මොහොත ඔබට ඉක්මියන්න දෙන්නවා. අවුරුදු 50ක ජීවිත වෙනද මේක එක මොහොතක් වගේ මොහොතකට ඔබේ ජීවිතයේ සාපෝෂ අම්මතාස්සී කරෝ කියලා දරුවාල නෑ නෑ ඉතින් සුළු මේ දේවල් ගොඩක් තිබුණට ඊළඟ මොහොත වෙනකොට ඒ කිසිවක් ඔබලන්නේ කියලා ඒ ඒ තැන ඇත කරගෙන ඒ ඒ තැන අල්ලගෙන ලෝකේ ආරවක් කරගෙන ලෝකේ කරන ජීවත් වෙන සත්‍යයක ඒ නිසාත්වයේ පිළිබඳව භාග්‍යස්නාහසේ දේශනා කොට වදායි මොහොතකට පින්නතුන් හිතා බලනකොට අපි හැමෝම ජීවත් වෙන්නේ මේ කය සාපේක්ෂ ලෝකයක් ඇති කරගෙන මේ කය ආහාර සත්‍යයෙන් කනගුණ ආහාර සත්‍යයෙන් ඉදුන්නේ කය මම කියලා අල්ලගත්තට පස්සේ මගේ කියලා ග්‍රහණය කරගත්තට පස්සේ ඒ මම මගේ කියලා අල්ලගත්ත මේ කයට සාපේක්ෂව අපිට මගේ අය මම වූ තව දේවල් අපිට බාහිර ලෝකයේ තුල හම්බ වෙනවා එතකොට මේ මගේ සහ මම වූ දේවල් ලෝකයේ තුල හම්බ හම්බ වෙනකොට අපි හිතනවා ඒක තමයි යථාර්ථය, ඒක තමයි ලෝකයේ ඇත්ත, හැම කාලයකම තියෙන දේවල් කියලා. හැබැයි අපි දන්නේ නැහැ ඊළඟ මොහොත වෙනකොට මේ කය අපෙන් අතහැරෙනවා මම කියාගත්ත ඒ කයට සාපේක්ෂව තියෙන මගේ කියාගත්ත මුළු ලෝකෙම අතහැරෙනවා කියලා. මෙතන චුත වෙලා තව වෙනකට ප්‍රසංගයට පස්සේ එතන ලෝකේ තමයි ඇත්ත වෙන්නේ. කෙනෙක් චුත වෙලා ප්‍රසංගයට පස්සේ කියලා එතන ප්‍රතිසංගයට පස්සේ එයාගේ මුළු ලෝකෙම බවට පත් වෙන්නේ අර ප්‍රතිසංගයට දේශනා තාත්මභාවයෙන් එක වෙලාවක රජ කෙනෙක් තමයි විසව නියපරලෝ ගිහිල්ලා මේ විශ්ව පිළිබඳව දුකින් සොයන පැමිණි ඉන්නකොට මේ රජුට එක සාස්තුනේ කරුණ පැහැදිලි කරනවා මේ කියන ආදීනයේ පිළිබඳව. ඒ කරුණ පැහැදිලි කිරීමේදී අර තමන්ගේ නියගිය විෂ එක ගොරොක් ගොම කුරුමියේ කියලා ඉදිරියේ ඉන්නකොට ඇයට එතෙන්ට එන්නට සලස්වලා එදීනේ කතා කරන්න සලස්වනවා. ඒ වෙලාවේදී ඇයගෙන් අහනකොට මේ රජුව දන්නවද කියලා නෑ දන්නේ නෑ. රජුන්ට ආදරේද කියනකොට කැමතිද කියලා අහනකොට නෑ කැමති නෑ. ඒ ගොම කුරුම තමන්ගේ ස්වාමීන් ගොම කුරුම එක්ක ගොම ගෝලයකට ආසාවෙන් ඒක රෝධ කරගෙන යාචනා. එතකොට මේක තමයි ජීවිතයේ ඇත්ත යථාර්ථය. හේතුව අද අපි මගේ කියලා අල්ලගත්ත දේවල් අපි ළඟ තියාගන්න උත්සාහවත් වුණාට මම කියාගත්ත කයට සාපේක්ෂ ලෝකයක් අපි ඇසුරු කළාට කවදාවත් වෙනසෙන්නේ මේ දේවල් ස්ථිර දේවල් නෙමෙයි. ඊළඟ මොහොත මේ දේවල් අපෙන් අතහැරිය යනකොට ඒ අතහැරෙන තැන ලෝකය අපි ආපහු ගිහිල්ලා තව තැනකින් අල්ල ගන්නවා. ඒක ඇත්ත වෙනවා මේක බොරුවක් වලට දානකක් වෙනවා. එතකොට ඔබට වලකීමේ සීමා නැහැ. එතකොට ඔබට මේ තැන දැන් තියෙන කෘෂ්ණා ඡන්දේ නැහැ වෙන තැනක තේරෙන්නේ තියෙනවා. කොච්චර සාරාත්මකද කොච්චර නිස්සාරද මොහොතකට දුක පිළිබඳව කල්පනා කරලා බලන්නකෝ මේ සාරාත්මකද මේ නිස්සාරත්වය පිළිබඳව එහෙම කල්පනා කරලා බලනකොට ඔබට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා මේ ජීවිතය තුළ අපි මොන තරම් නිකරණේ කාලය ගෙවන්නවද කියන එක පිළිබඳව ඒ කියන්නේ ඔබට වගකීමේ කම්මේ දේවල් ඉෂ්ට කරන්නට එපා කියන එක නෙමෙයි ඔබ ඕනෑ තරම් වගකීම් ඉෂ්ට කරන්න හැබැයි මේ දේවල් තමයි එකම හරය. ඔබ ජීවත් වෙ යුත්තේ වගකීම් යුතුකම් ඉෂ්ට කරන්නටයි කියලා හිතන එක නම් කරන්න එපා. සුදේ තේරුම් ගන්න දෙයක්. මේක මොහොත මේක ඔබේ ඉක්මවලා ඉක්මවලා යන්න දෙන්න එපා. මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න මේ ප්‍රයෝජනේ තමයි පිටිකම් වැදගත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා අපට දේශනා කරන්නේ මේ ක්ෂණයෙන් අපි කොහොමද උපරිම ප්‍රයෝජන ගන්න කියන එක පිළිබඳව මේ ක්ෂණයෙන් ප්‍රයෝජන ගන්න ආකාරය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ අපට මේ ආකාරයට දේශනා කරනවා. ඒ විමුක්තිය අපි කොහොමද මේ ජීවත් වෙනකොට සලසා ගන්නේ? විමුක්තිය සාධනය කරගත් අපිට පුළුවන්කම තියෙනවා නිවෙන්නට පුළුවන්කම තියෙනවා නම් නිවෙන්නට ඒක මේ ජීවිතේ තුළම පමණයි. ඒ ඊළඟ ජීවිතේ ආපහු මිදෙනවා කියලා මේ ජීවිතේ වරද මාර්ගයක් තුළින් ඊළඟ ජීවිතේ ලැබෙන නිවන ගැන අපිට හිතන්න පුළුවන් කමක් නැහැ. මේ ජීවිතේ සාධනය කරගන්න මාර්ගයක් තුළ මේ ජීවිතේ ලැබෙන නිවන පිළිබඳව තමයි බුදුදහම තුළ අප කතා කරන්නේ. අනේ නිසා මේ ජීවිතේ අපි නිවෙන්නේ කොහොමද? මේ ජීවිතේ අපි සැනසෙන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔබ උත්සාහවත් කරන්න ඕනේ. මේ ධර්මයේ තේරුම් ගන්න. කෙනෙකුට බාහිරනාස්ති විවිධ දේශනාවන් තුළදී විවිධ ආකාරයන්ගෙන් අපිට මේ ලෝකයේ ස්වභාවය පිළිබඳව විවරණය කරලා දෙනවා. අනේ ලෝකයේ පිළිබඳව විවරණය කරන විභජනය කරලා දේශනා කරන බුදු දේශනාවන් පිළිබඳව අපිට පුළුවන් නම් නිවැරදි ලෙස තේරුම් ගන්න අපිට පුළුවන් නම් නිවැරදි ලෙස අවබෝධ කරගන්නට ඒ තුළ අපිට මේ දුක නැති කරන්නට පුළුවන්කම තියෙනවා. සිල්පෙන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා උදාහරණ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කාම කෝප ධර්ම කරුණු ආශය පිළිබඳව දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ කරත්නවර වැඩ වාසය කරනකොට භාග්‍යවතුන් වහන්සේ උදාන වාක්‍යයක් දේශනා කරනවා. උදාන වාක්‍යය කියන්නේ සෝමනස් ස්වාමීන් දේශනා කරන වාක්‍යයක්. නොචස්සං නොචිනේසියා නා භවිෂ්‍ය නේ භවිෂ්‍යති නොචසං නොචනේශය නාභවිස්ස නමේ භවිෂ්‍යති ඒවං අවිච්ඡමානෝ බික්ඛු චින්තේය ඕරං භාග්‍යානි සංයෝජනානි එතකොට වාදිකුණාසේ දේශනා කරනවා නොචසං නොචසං කියලා කියන්නේ අතීත කර්ම බලයන්හි මම යම්බඳු ආකාරයකට කර්ම සකස් කිරීමක් සිදු කළේ නැත්නම් නොචසං නොචනේශය වර්තමානයේ තුල පංචපාදනස්කන්ධයක් ඇත්තේ නැහැ. ඒ වගේම වර්තමානයේ තුල යම්බදු කර්ම සංස්කාරයක රැස්වීමක් නැත්නම් නොදෙන්නේ නමරිසුති අනන්තයේට මේ ධර්මයේ හට ගැනීමක් නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. නොචස්තං අතීතේහි මම නොවියේ නම් නොදෙන්නේ වර්තමානයේ තුල මේ ස්කන්ධ ටික අල්ලගත්තා මම කියලා අල්ලගන්නට පුදුර බවක් හම්බ වෙන්නේ නැහැ. අතීතේ මම කියලා දෙයක් හම්බුනේ නැත්නම් හිතේ නැත්නම් වර්තමානයේ තියෙන දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම වර්තමානයේ තුළ එහෙම අල්ලා ගැනීමක් නැත්නම් නාභිෂ්ඨ අනන්තයේ තියෙන දෙයක් ඇත්තේ නැහැ. එතකොට නාභිෂ්ඨ නෙමෙයි භවිෂ්‍යති. ඒක වර්තමාන අනාගතයේ පැවැත්මක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට වර්තමානයේ තුල යම්බඳු ආකාරයේ උද්දල භාවයේ පැනවීමක් නැත්නම් නාමරිස නමේ විශ්ිතේ අනාගතයේට මම මම වගේ කියලා පනවන දෙයක් ඇත්තේ නැහැ. ඒකට වර්තමානයේ තුල පැනවීමක් නැත්නම් අනාගතයේ තුල නරසාරයක් අතීතයේ තුල සර්වසංස්කාර කරගැනීම මාත්‍රයක් අපිට පනවන දෙයක් ඉන්නේ නැත්නම් නොචනේ කියලා ඒක වර්තමානයේදී මගේ කියලා මම කියලා දෙයක් ගන්න හම්බ වෙන්නේ නැහැ. not asana, not asana, not asana කියන්නේ නොචේ. අසක්. ඒක වර්තමානයේ තුල මම නොඉන්න. නොවේ භවිෂ්‍යති අනාගතේ මම කියලා පනවන්නයක්, අපි කියලා පනවන්නයක් හම්බ වෙන්නේ නැහැ. ඒක අතීතේ තිබුණේ නැත්නම් වර්තමානයේ නැහැ. වර්තමානයේ තුල මේ කුසල නරක වෙන්නේ නැහැ. වර්තමානයේ තුල කර්ම කෙලෙස් සංඛ්‍යාවක් බව දැක්ෙන්නේ නැත්නම් මේ ස්කන්ධපස්සේ අනාගතයේ පාල වීමක් නමස්තේ වීමක් සිදු වෙන්නේ කියලා සාධිස්නාස්සේ දේශනා කරනවා. එතකොට ඒවම මුත්‍ය අනුතරෝ විකු භගවන්තාගේක දෝෂ බාරිකුණාස මේක දේශනා කළාම එක්තරා විශ්වනාස් වෙනවා බාරිකුණාසෙට බාරිකුණාස් කාමෙහි මේ විදිහට දේශනා කරනවා. යථාපතම් පල බම් තේම සස්සම් මුත්‍ය නිශ්චයයි ස්වාමීන් කොහොමද නොදස්සන් නොදේශිය අතීතයේ මම නොවේ නම් වර්තමානයේ මම නොවනවා කියන්නේ කොහොමද නබලස්තු වර්තමානයේ මම නැත්නම් නමේ භවිෂ්‍යති අනාගතයේ මම මගේ කියලා ලෝකය අල්ලගන්නේ නැහැ කියලා කියන්නේ කොහොමද කියලා විශ්වනාථ කරනවා ආදිනාථයේ කරනවා ඒවා අදිනුචි මානසික චින්තයේ වරම් භාගය සංයෝජනයි මේ විදිහට කලකා බලන විශ්වාස කොහොමද ඕරම් භාගී සංවේග ධර්මයන් සිදුලන කියලා බාදිනා කියනවා. ඒ වෙලාවේදී බාදිනා දේශනා කරනවා. ඉදබික්කේ වික්ක අසතවා පුතජන අරියාන සදාසාරි. මානි යම් කිසි අසතවා පුතජනෙක් මේ ලෝක ලෝකයේ තුල වාසය කරන අසතවා පුතජනෙක් සත්පුරුෂානන්දස්සාවේ සත්පුරුෂයෝ දකින්නේ නැතුව සත්පුරුෂ ධර්මයේ පිළිබඳව දන්නේ නැතුව සත්පුරුෂ ධර්මයේ ඉක්මීමක් නැතිකම නිසා රූපං අත්තෝ සම්පස්සති රූපේ ආත්ම වශයෙන් කල්පනා කරනවා රූපය ආත්ම වශයෙන් කල්පනා කරනවා රූපේ කුද්දල භාව වශයෙන් හඳුනා රූපේ කුද්දලයේ ඡේ කියන අදහසින් හැසිරෙනවා ඒ වගේම රූපය පිළිබඳව ආත්ම වශයෙන් ගන්නවා වගේම රූපය කියන එකට අයිතිකාරී විදිහට ආත්මය කියනවා. දැන් රූපම අත්‍යතෝ සම්පස්සති පළවෙනි එක ඊළඟට රූප වර්ණන ආකාර සම්පස්සති ආත්මය කියන එක රූපවත් රූපයයි ආත්මය. ආත්මය කියලා වෙන එකක් තියෙන එක තමයි රූපේ අයිති රූප වර්ණන ආකාර සම්පස්සති කියලා කියනකොට ඒවල ආකාරයේ දෘෂ්ටියක් ඒවල ආකාරයේ දෘෂ්ටියක් හට ගන්නවා. ඊළඟට අත්දැකීම උත්සාහ සම්පස්සකේ ආත්මය මත තමයි රූපේ තියෙන කියලා. රූපස්මින් ආකාර සම්පස්සකේ යතිනම් රූපය ඇතුලේ තමයි ආත්මය කියන්නේ තියෙන්නේ. රූපය කියන එක කරඬුව කරඬුවක් ඇතුළේ නැණිකක් තියෙනවා වගේ රූපය ඇතුලේ තමයි ආත්මය කියන්නේ. නෙළුම් මත තියෙන සුවඳ නෙළුම් මත නෙළුම් මත සුවඳ තියෙනවා වගේ. හරියට අතේම රූපං ආත්මය මත තමයි මේ රූපය පිටාරන්නේ. එතකොට මෙන්න මේ ආකාරයෙන් රූපය පිළිබඳව කොටස් හතරයි වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේ පිළිබඳව මේ විදිහට හතර ආකාරයකට එනකොට කියනවා විෂය ආකාර සක්කාය දිට්ඨිය කියලා. විෂය ආකාර සක්කාය දිට්ඨිය උපදින්නේද පංචපාදාන ස්කන්ධය පිළිබඳව. පංචපාදාන ස්කන්ධය අසුර කරගෙන තමයි විෂය ආකාර සක්කාය දිට්ඨිය උපදින්නේ විෂය ආකාර සක්කාය දිට්ඨිය පවතින්නේ. ඒතකොට මෙන්න මේ විදිහට යම් කෙනෙක් දෘෂ්ටි සාගත වර්තනකින් මේ ස්කන්ධ පාදක ඇසුර කරනවා සක්කාය දිට්ඨි මාත්‍රණය. ඒකට සෝවාන් චං රූපං අනිච්ඡං රූපං කියලා රූපංගත ජනනාති. ඒක නා අනිත්‍ය වූ රූපය අනිත්‍ය වූ රූපය කියලා කියන්නේ. රූපය අනිත්‍ය වූ රූපය අනිත්‍ය වූ රූපය කියලා කියන්නේ නෑ. ඒ වගේම අනිත්‍ය වූ වේදනාව අනිත්‍ය වූ වේදනාවයි කියලා කියන්නේ නැහැ. අනිත්‍ය වූ සංඥාව අනිත්‍ය වූ සංඥාවට එක්කදී නැහැ. අනිත්‍ය වූ සංස්කාරය අනිත්‍ය වූ සංස්කාරයට එක්කදී නැහැ. අනිත්‍ය වූ විඥානය අනිත්‍ය වූ විඥානයට එක්කදී නැහැ. මේ ස්කන්ධ පංචකේම අනිත්‍ය ස්වභාවය පිළිබඳව ඒ පවස්න අනිත්‍යතාවය පිළිබඳව දකින්නේ. එතකොට මෙන්න මේ විදිහට රූපේ අනිත්‍යතාවය දකින්නේ නැති වෙනවා. දුක්ඛං රූපං දුක්ඛං රූපං කියලා භූතං නත්තජානාති දුක්ඛාගතෝ රූපේ දුක්ඛාගතෝ රූපේ කියලා නැත්තා දුක්ඛාගතෝ වේදනා සංඥා සංස්කාර විඤ්ඤාණය දුක්ඛාගත ස්කන්ධ පංචකය හැටියට දකින්න නැත්තා අනාත්ම රූපං අනාත්ම රූපං කියලා භූතං නත්තජානාති අනාත්ම රූපේ අනාත්ම රූපේ කියලා දකින්නේ මේ අනාත්ම වේදනාව අනාත්ම සංඥාව අනාත්ම සංස්කාරය අනාත්ම විඥානය අනාත්ම ධර්මයෙන් කියලාන්නේ නැහැ. ඒ වගේම සංකත රූප සංකත රූපන් කියනවා බුතන් අපජාන සංකතෝ රූපේ සංකතෝන වේදනාව සංඥාව සංස්කාරය යථාභූත වශයෙන් දකින්නේ නැහැ. ඒ වගේම මේ සංකතෝන ධර්මයන් පිළිබඳව දකින්නේ නැහැ වගේම රූපේදී විභවය පිළිබඳව අවබෝධ කරගන්න රූපේදී නැති වෙන ස්වභාවය පිළිබඳව ගන්න නෑ රූපං විභව විභවස්පතිති යථාභූතං අපජානාති වේදනා විභවස්පතිති යථාභූතං අපජානාති රූපේ විභවයට යනවා වේදනාව විභවයට යනවා විභවයට යනවා කියන්නේ රස්නෝයි නිරෝධයට පත් වෙනවා කියන එක මතරත නැති වෙලා යනවා කියන එක පිළිබඳව ගන්නේ නෑ එතකොට සුතවානිකෝ වික්‍රය අධේශාවකෝ සුතවත්තාවේ ශ්‍රාවකයන් වෙනවා. සුතවත්තාවේ ශ්‍රාවකයන් මේ ධර්මයන්ගේ ප්‍රතිවිරුද්ධකත දානවා. අසුතවත් පුද්ගලයා කියලා කිව්වේ ධර්මයේ පිළිබඳව දන්නේ නැති, ධර්මයේ පිළිබඳව අහලා නැති කෙනා. ධර්මයේ පිළිබඳව දන්නේ නැති, ධර්මයේ පිළිබඳව අහලා නැති කෙනාගේ ස්වභාවයෙන් හදේකොට සක්කාය දිට්ඨිය අසුර කරගෙන පවතින බව. ඒ පුද්ගලයා සක්කාය දිට්ඨිය අසුර කරගෙන සක්කාය දිට්ඨිය අනුව ගිහිල්ලා වාසය කරනවා. එතකොට ඒ පුද්ගලයා අනිත්‍යතාවය පිළිබඳව දකින්නේ නැහැ. දුක්ඛතාවය පිළිබඳව දකින්නේ නැහැ. අනාත්මතාවය පිළිබඳව දකින්නේ නැහැ. සංකත බව පිළිබඳව දකින්නේ නැහැ. ඒ වගේම විභවය, ඒ ධර්මයන්ගේ නොපැවැත්ම පිළිබඳව දකින්නේ නැහැ. සංකල්පන්තිකේ නොපැවැත්ම පිළිබඳව දකින්නේ නැහැ. එතකොට මේ විදිහට මේ ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව දකින්නේ නැති පුද්ගලයාගේ ස්වභාවය තමයි අතීතයේ තුල පුද්ගල බව රැස් කරගෙන කර්ම කෙලෙස් ටික රැස් කරගෙන වර්තමානයේ ප්‍රතිසන්දි වශයෙන් ඉන්නවා වර්තමානයේ තුල තමන් කියලා අල්ලගන්න ස්කන්ධ ටික ඒ ස්කන්ධ ටික වර්තමානයේ තුල අල්ලගෙන කර්ම කෙලෙස් ටික රැස් කරගෙන අනාගතයේ අවසානයේ ප්‍රතිසන්දි වශයෙන් යන්නට වැටගන්න තියෙන හේතු ටික සකස් කිරීම සිද්ධ කරනවා එතකොට මෙන්න මේ ආකාරය තමයි අසුතව ප්‍රත්‍යජනයේ ස්වභාවය. ඒ නිසා අසුතව ප්‍රත්‍යජනයට මේ සසර ගමන කිසිමක් ඇත්තේ නෑ. අසුතව ප්‍රත්‍යජනය මේ සසර ඒ විදිහට කර්ම කෙලස් ටිකක් මගේ නැවත නැවත නැවත නැවත උපදවමින් මගේ ස්පර්ශ කරගෙන ඉදිරියට ගමන් කිරීම සිද්ධ කරනු ලබනවා. එතකොට සුතවත් ආර්ය ශ්‍රාවකයේ ස්වභාවය මොකක්ද? සුතවත් උත්තරය කියන්නේ ධර්මයේ පිළිබඳව අහලා මුලින් ධාරණය කරගත් හොඳ දැකපු පුද්ගලයෙක්. ඒතකොට ඒ ශ්‍රොතවත් පුද්ගලයාගේ ස්වභාවය තමයි. ශ්‍රොතවත් පුද්ගලයාගේ ස්වභාවය තමයි. ඒ කියන රූපේ පිළිබඳව වේදනාව සංඥාව සංඛාරය පිළිබඳව අර කියපු සකයින්ති විදිහට දකින්නේ නැත්නම් රූපමත්ක සම්පස්සති රූපේ ආත්මය කියලා දකින්නේ නැහැ. රූප වර්ණාව අර්ථාව සම්පස්සති එහෙම නැතිනම් ආත්මේ රූපවත් වෙලා තිබ්බා එහෙම නැතිනම් රූපය ඇතුළ තමයි ආත්මය කියන්නේ එහෙම නැත්නම් ආත්මය උඩ තමයි රූපය පිටර තියෙන ඔය කිසිදු ආකාරයක හැරක්මක් කිසිදු ආකාරයකට ගැටෙන්නේ නැති නෑ එතකොට අන්නේ බඳු ආකාරයක දෙයක් නැති වෙනකොට ඒ බඳු ආකාරයක හැරක්මක් නැති වෙනකොට පිනතුනේ ලෝකයේ ස්වභාවය තමයි નિરાයාසයෙන්ම දුක දුකේ නැතිවීම සිදු වෙනවා. මොකද පුද්ගල භව වශයෙන් ගන්න බවක් නැත්නම් පුද්ගලයෙකුගේ පැමිණෙන ජරාමරණ දුක විඳින්න පුළුවන් මානසික පසුබිමක් එතන ගොඩනගන්නේ නැහැ. ඒ ඉක්මවා යන්නට පුළුවන්කම ලැබෙනවා. ඒකෝට සෝ අනිච්චං රූපං අනිච්චං රූපං කියලා බුදුසසුනදී ඒ කියන අනිත්‍ය වන රූපය අනිත්‍ය වන රූපය ඇටේ යථාභූත ස්ථාභූත වශයෙන් දැක්කා. රූපේ පවතින අනිත්‍යතාවය පිළිබඳව සුත්‍රාසාරය සාමකයෙන් දැක්කා. එවැනිම වේදනාවේ අනිත්‍යතාවය පිළිබඳව සංඥාවේ තියෙන අනිත්‍යතාවය පිළිබඳව සංස්කාරයේ තියෙන අනිත්‍යතාවය පිළිබඳව විඥානයේ තියෙන අනිත්‍යතාවය පිළිබඳව සුඛවස්ථාවේ ශ්‍රාවකය දන්නවා. එවැනිම දුක පිළිබඳව දන්නවා. ස්ථාන වාචකයෙන්ම පවතින දුක්ඛ ස්වභාවය පිළිබඳව දන්නවා. අනාත්ම ස්වභාවය පිළිබඳව දන්නවා. එවැනිම පවතින සංකත ස්වභාවය පිළිබඳව දන්නවා. ඒ වගේ මේ ධර්මයන්ගේ විභවය පිළිබඳව දක්වනවා. විභවය කියන්නේ බැහැ වෙනවා. නොපැවැත්ම නිරුද්ධ වීම කියන එක දකිනවා. සෝ රූපස් විභව වේදනා විභව සංඥා විභව සංඛාර විභව විඥානස් විභව මෙන්න මේ විදිහට රූපේ විභවයටපත් කරන වේදනාවේ විභවයටපත් කරන සංඥා සංස්කාර විඥානයේ විභවය නිසා එවං කෝ වික්ඛු නොචස්සන් නොචනේසියා නාමවිසනමේ භවිසති ඒවා අදිමුච්චමාන විකු චින්දේය සංගාමයන් සංකේතයි. ඒකත් මෙන්න මේ විදිහට පවතින මේ විදිහට ඇති කරගත්ත ඥාන දර්ශනයකින් ඉදි කුදලයා නොචස්තන අතීතිකව නොවේනම් නොචනිසියා වර්තමානයේහි ඇත්තේ නැහැ. ඒ වගේම නාමවේශ වර්තමානයේ නොවන්නේ නම් නමේ බහිස්ත අනාගතයකට පක් ඇත්තේ නැහැ කියන මේ ආකාරයේ දර්ශනයකින් යුක්තව ඒවා හදමුච්චතාවම වේකු මේ විදිහට අදමුච්චමාන වික්ෂුව චින්දේ යෝරම්බා කියන සංයෝජනයි ඕරම්බා වූ සංයෝජන ටික සිදෙනවා ඒ කියන්නේ අනාගාමී ඵලයට පත්වන්නට පුළුවන් මට්ටමක තියෙන ඒ සියලු සංයෝජන ටික උදම්භාවීය සංයෝජන ටික ඉවරයි අවශේෂ වෙන්න ඕරම්බා වූ සංයෝජන ටික ඔබට දුරු කරන්නට පුළුවන් වෙනවා කතම්මන බන්තේ ඥානතෝ කතම් පස්සතු අනන්තර ආසවන ප්‍රයෝගෝති. ඒතර විශ්නාසේ නැවත ප්‍රශ්නයක් අහනවා. කතම්මන බන්තේ සාමී කොහොමද? කතම් ඥානතෝ කතම් පස්සතු කොහොම ගන්න කෙනාටද කොහොම දකින්න කෙනාටද අනන්තර ආසවන ප්‍රයෝගෝති. ඥානයේ අනුසුම ආශ්‍රය ධර්මයන්ගේ ඡය වීම සිද්ධ වෙන්නේ කොහොම ගන්න කොහොම දකින්න කෙනාටද කියලා නැවත ප්‍රශ්නයක් අහනවා. ඉද වික්ක අසුතවා පුදුජනෝ අසිතායේ කාමේ සාසං ආපරති. අසුතව පුතඥය විය නොවිය යුතු තැන වියට පත් වෙනවා. සාසෝ දේශෝ වික්ක අසුතව පුදුජනස. මේ අසුතව පුතඥයට බයට කාරණා. අසුතව පුතඥය විය නොවිය යුතු තැන වියට පත් වෙනවා. අසුතවත් රැගෙන මේක දියටපත් වෙන කාරණාවක්. ඊපස්සේ නෝචස්සන් නෝචමේසයා නාමවලුත් නමේ භවිෂ්‍යති කියන. අතීතේ මම හිටියේ නැත්නම් වර්තමානයේ තුල මම නැහැ අනාගතේට මම වර්තමානයේ තුල මම නැත්නම් අනාගතේටත් මම නැහැ කියන එක මේක අසුතවත් රැගෙනේ ධර්ම බැරි දෙයක්. ඔහු බයටපත් වෙන දෙයක් ඇටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒකට ඇයි මේක අසුතවත් රැගෙනේට බයටපත් වෙන්න හේතුවක් ඇටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා? අසුබ ප්‍රසජනයට මේක බයටපත් වෙන්න හේතුවක් හැටියට දේශනා කරන්නේ දැන් අතීත කර්ම බලයක රැස්වීමක් නැත්නම් දැන් වර්තමානයේ ස්කන්ධ පංචකයක් ඇත්තේ නැහැ. ඒ වගේම දැන් වර්තමානයේ තුල ස්කන්ධ පංචකය පිළිබඳව සම්පූර්ණ සකස් කරගන්න බවක් නැත්නම් එතකොට අනාගතය පිළිබඳව ස්කන්ධයන්ගේ හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට දකින්නකොට මේ විදිහට සිහිය පවත්නකොට අසුතුත් ප්‍රත්‍යණයට මේක බයටපත් වෙන කාරණාවක්. ඒ බයටපත් වෙන්න පුළුවන් කාරණා. මේ මම නැති වෙනවා කියන්නේ. එතන දැන් සමහරවිට හිතනවා මේ මම නැති වෙනවා කියන එක මේක කොච්චර බය බයසයිද දෙයක් කියලා. එච්චර දැඩි බලගත්ත දෘෂ්ටි වශයෙන් හැසිරෙන කෙනෙකුට මේකේ මේ පුද්ගල බව කියන එක දුරු වෙනවා කියලා කිව්වහම ආත්ම සංඥා සකය විද්‍යාවේ ධර්ම දුර වෙනවා කියලා කිව්වහම මම මගේ කියලා ආය ග්‍රහණය කරගන්න දේවල් නැහැ කියලා කිව්වම ਉਹ බයටපත් වෙනකොට මගේ දේවල් නැද්ද? මට මේ ලෝකෙ විඳින්න බැරි වේවිද? අවුරුද්දක් මේකේ කරක්මක් නැති වේවි මගේ. මෙන්න මේ විදිහට බිය නොවිය යුතුට අසුබ ප්‍රත්‍යය විරපත් වෙනවා. බිය වෙන දෙයක් නැහැ. බිය සහිත තැනක තමයි ඔහු ඉන්නේ. බිය නොවන තැනක් ගැන කතා කරනකොට එතන බියටපත් වෙනවා. හරියට තමන් ඉන්න ගෙදර ගින්නෙන් ඇවිදලා ගිනිවැරදුන පිටිච්ච යනකොට හරින් මෙහින් ගිනිගත් දේවල් කලාගෙන වැටෙනකොට ගිනිකෑලි පලාගෙන අදාගෙන වැටෙනකොට සත්පුරුෂයේ ඉඳලා එළියේ ඉඳලා කතා කරනවා එළියට එන්න එළියට එන්න එළියට එන්න කියලා කතා කරනකොට ඇතුළේ ඉඳලා ඇහුවොත් වැසික් ලැහැලා වැස්සෝ කියන දෙන්නේ දෙන්නට පස්සේ ලෙඩ වේද නැහැද ඒක ඇස්මින් දෙකක් ආවද මේ දේ පහළ කියන ඇතුලෙන් ඇනලා ඇතුලේ ඔක්කොම කඩාගෙන වැටෙන ඇතුලේ නේද? එතකොට ඇහුවොත් එහෙම මේ එළියට ඇවිල්ලා මම වැස්සට දෙන්නේ දෙන්නේ නැහැ නේද? ඉංග්‍රීසි පාඩම දෙන්නේ කියලා වෝ. ඒක මොනතරම් අඥාන කතාවක්. ඒක මොනතරම් ඕලාරික කතාවක්. දුක තේරෙන්න තියෙනවා. එතකොට එහෙම තේරෙන්න තියෙනකොට නිවීම ගැන කතා කරනකොට නිවීම ඇතුළේ මේවා මේවා නැති වෙන්නේ කියන එක පස්සේ හොයනවා කල්පනා කරනවා. දෙන්නේ ඒක තමයි මෝහයෙන් තුල උපරිම යන්නේ. මෝහයෙන් තුල වැඩිම කොටස කියලා කියන වැඩිම මාත්‍රකට යන්න පුළුවන්. ඒ තමයි අසුභ සත්‍යයන් දිය මොලේ කියන දේකට අත්කම් කරගන්න. නිවනේ පරිදේ කියනකොට නිවන කියන්නේ මෙන්න මේකයි කියලා හඳුන්වා දෙනකොට ලෝකය පිළිබඳව අගිනුච්චන ලෝකය පිළිබඳව දැසගෙන පවතින ලෝකයේම පිටාසිතෙන මිනිසුන්ට ඒක බියට ඇති ගැනීමට වේදනාවට කාරණාවක් වලට ලෝකෙ පිළිබඳව ඒ මිනිසුන්ගේ සංකල්ප ලෝකෙ පිළිබඳව මිනිසුන්ගේ අදහස් ලෝකෙ පිළිබඳව තියෙන විතරක ඒ මිනිසුන්ට කොච්චර දුක විඳාවත් ඒ ආශාවෙන් ආශාදනය කරනවා ඒකේ පරතරක් හොයනවා බුද්ධිමේ කල්පාකයක් ඇති මිනිසුන්ට මේව නැති වෙයිද මම කියලා දෙයක් මම කියලා අල්ලගන්න දෙයක් නැති වුණාම ඒකෝ මේ ඔක්කොම අපිට නැති වෙලා යයි කියලා මම බයයි හිතනවා. අර මේ දිනන ඒ කියන්නේ දැන් මේ මම කියාගත්ත කය තමන්ට අත්හැරලා යන්න ඒ කය අත්හැරනවා කරක් නෙමෙයි කයට සාපේක්ෂ සමස්ත ලෝකෙම තමන්ට අත්හැරලා යනවා. දැන් ඒ තත්ත්වයේ ටිකින් ටික එනවා. ඒකම වෙන්නේ ඊට පස්සේ තව දැනකට ගිහිල්ලා ඒක තිරසංගත ආත්ම භාවයද ප්‍රේත ආත්ම භාවයද අපායේ මහා නරකයේ තියෙන ආත්ම භාවයද කියලා දන්නේ නැහැ. ඒ දැනෙන්න එතරම් දරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ විදිහේ ගතියක් තියාගෙන ඒ විදිහේ ලක්ෂණයක් තියාගෙන කියනවා මේ මම නැතිවෙත් මම මේක නිදි කරේ. ඒක තමයි අසුත්ව උත්තරජනයේ අසුත්වත් ගතිය කියන්නේ අසුත්වත් ස්වභාවය. ඒකෝ මෙන්න මේ විදිහට යටි කෙනෙක් අසුත්වත් බව තුළ ගැලී සිටිනවා නම් අන්න ඒ පුද්ගලයාට බිය නොගිය තැන බිය වෙන්න හේතු ටික සකස් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වරහන් දුරනකොට කොහොමද දන්නේ කොහොමද ජීවෙන්නේ කියලා මේ ආන්තර ආසවන කයෝත් පිටර කොහොමද අනිකොටද ඉහත්තු ආශ්‍රයයන් ශේවෙන්නේ කියලා අහනකොට බාහිරනාථ දේශනා කරනවා අපරිතායේ ථානේ සාධනා පරිදි අසුබ දැනෙන වියවි යුතු නැති තැනදී උපරිම අර කතාව කියන අතීතයේ මම නැතුනේ නැත්තම් අතීතයේ මම කියලා අල්ලගත්ත නැත්නම් වර්තමානයේ මම කියලා දෙයක් අපිට අහුවෙන්නේ නෑ. වර්තමානයේ මම කියලා අල්ලගන්න දෙයක් නැති කරොත් අනාගතයට උපදින්නේ නෑ. දැන් අතීතයක අපිට නතර කරන්න බෑ. ඒ වර්තමාන ටික අපිට නතර කරන්න පුළුවන්කම කියලා කියන කවුරුත් ඉදිරියේ සියලුව සාකච්ඡා කරනවා. එතකොට සුතවාචිකෝ වික්කෝ වික්කෝ අයතාවකෝ අතීතය ඥානේන තාසනාපයි. ශ්‍රවණ සාධිකාවකයේ ස්වභාවය තමයි යෙවිය යුතු තැන. ඒ දුර්ගයේ වේපත් දෙන්නේ නොවිය යුතු තැන. වේපත් වීමක් දෙන්නේ නැහැ. ශ්‍රවණ සාධිකාවකයේ විය නොවිය යුතු තැන. වේපත් වීමක් ඇති කරගන්නේ නැහැ. තාස සුතවතු අයිකවතස් නොචස්තන් නොචමේසියා නාභවිස්සන මේ භවිෂ්‍යතේති. එතකොට අර සුතවත් ආර්ය ශ්‍රාවකයාට අර නියුක්තිය මොකද? අතීතයේ මම රෝමේලා වර්තමානයේ මම දැස්සේ නෑ වර්තමානයේ තුල මම කියලා ග්‍රහණය කරගන්න සම්බන්ධ නැත්නම් අනාගතයේ මම ඉන්නවා කියලා කියන්න පුළුවන්කමක් නැහැ කියන මේ ආකාරයේ දැකීම තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපයමෝ වික්ඛු විඥාන පිටකාසීතේ මහාන රූපය අසුර කරගෙන විඥානය කියනවා නම් රූපය අසුර කරගෙන විඥානයේ පිටමාන පිටේ සිටින්නේ සිටිනවා එතකොට රූපාරාමන රූප ප්‍රතිපද නන්දෝක සේචනම් උන් සුද්ධි නිරෝධකින් මේකල්ලා එතකොට මෙන්න මෙතන මේක පිළිකා සිටිනකොට රූපාරාමන රූප ප්‍රතිපද එතකොට මෙතන රූපය ආරම්භ කරගෙන රූපයේ පිළිබඳ පිළිතන නන්දෝක සේචනම් නන්දියත් ඒකට යෙදෙනකොට මොකද වෙන්නේ වෘද්ධින් විරෝධකින් වේතුල්ලා ආනතියේ වර්ෂයට විරෝධිතයට පත් වෙනවා. ඒක වැඩිවීමට ලක් වෙනවා. ඒක වැඩිවීමට ලක් වෙනවා. වේදනුත් යනවා වික්කු වේදනුත් යනවා වික්කු සංයුත් යනවා වික්කු සංඛාරුත් යනවා වික්කු විඥාන පිටමානසේ. ඒක විඥානය පිටියක් බවට පත් වෙනවා. රූපය, වේදනාව, සංඥාව, සංඛාරය කියන මේක විඥානයට පිටියක් බවට පවතිනට ස්ථානයක් හැටියට හමුනට පස්සේ ඒක රූපය ආරම්භණය කරගෙන රූපේ මත පිහිටාගෙන කොට විඥානය. ඒකට අර නන්දෝප සිතිනේ වෙනකොට නන්දියේ දෙනකොට ඒක වෘත්තින් විරෝධකින් ආපදිතයි. වෘත්තිය යනවා විරෝධකින් යනවා ඒක දිනුවට පත් වෙනවා. සෝවික්ඛු ඒව වදේය ආමඤ්ඤ රූපාඤ්ඤ වේදනායඤ්ඤ සංඤය අඤ්ඤ සංස්කාරේ අඤ්ඤ විඥාන විඥාන සාගතින්වා රතින්වා සතින්වා සත්‍යමාවකින් නිරෝධීමාවය කොල්ලම සංඥා පිස්සී ඉන්නේ ගන්නවා. ඉතින් යම් කෙනෙක් කියනවා නම් රූපය වේදනාව සංඥාව සංඛාරය විඥානය කියන කාරණාවලා මම ආගතින්වා දකින්වා ආරතියක් හෝ ගතියක් හෝ සුතින්වා උපත්ින්වා සුතියක් හෝ උත්සාහයක් හෝ වෘතින්වා විරෝධින්වා වේකුල්ලාම වෘතියක් හෝ විරෝධියක් හෝ ගැලීමක් හරි පඤ්ඤාපස්සාමි පනවනවා කියලා කියනවා නම් ඒක හරියන්නේ නැහැ. මේ අපූර්ව ඉතාම ගැඹුරු ඉතාම සූක්ෂම තේරුම් ගත යුතු වැදගත් ධර්ම කොටසක් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ විවරණය කරලා ගෙනහැර ලක්වනවා. පින්තින් අපි ජීවත් වෙනකොට අපි ස්කන්ධ පංචකයක් පිළිබඳව පංච පාදාන ධර්මයක් පිළිබඳව හැම මොහොතකම මමත්වය ඇති කරගෙන පුද්ගල භාවයේ කර්ම කෙලස් ටිකකින් දැස් කරගන්නවා. එතකොට ඒ ස්කන්ධ පංචකේම තමයි අපිට කෙනෙක් බවට හම්බ වෙන්නේ ඒ ස්කන්ධ පංචකේම තමයි අපිට මම බවට හම්බ වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔබ අම්ම කියලා රකින්න තැනක, දරුවෝ කියලා රකින්න තැනක, ගහකොළක් කියලා රකින්න තැනක, බාහිර පවතින දෙයක් කියලා රකින්න තැනක. ඔබට පේනවනේ එතන පවතින දේ මොකක්ද කියලා. එහෙම වස්තුවක් බාහිර පුද්ගලයෙක් ඉන්න බාහිර දෙයක් පවතිනවා. මේක තමයි සාමාන්‍යයෙන් කෙනෙකුගේ හිතට දැනෙන හිතට නැගෙන දේවල්ට පස්සේ. ඒකෝට කෙනෙකුගේ හිතට මෙහෙම සංකල්පනාවක් දැනෙනකොට කෙනෙකුගේ හිතට මෙහෙම අදහසක් ඇති වෙනකොට ඒකම අනිත්‍යත් වෙලා තියෙන මොකද? ඒ උපද්දක ස්කන්ධ ටික කොහොමද දැන් අම්මා කියපු තැන ඔබ අම්මව දැකීමේ යම් කිසි රූපයක් තුළ ඒක කියනවා රූපස්කන්ධය කියලා. රූපස්කන්ධය. එතකොට සතරමා ධාතුව සතරමා ධාතුව ඇසුරු කරගත්තු වර්ණ සතහන සීකර ගැනීම තුළ ඔබට අම්මා කියලා සීකර ගන්න පුළුවන්කම තියෙනවා. ඒතකොට මේ අම්මා කියලා සීකර ගන්න තියෙන දෙයක් කියලා රූප උපාදාන සමේ කියලා ඒ සතරමා ධාතු උපාදාය රූපේ වර්ණ විදිහට ඇසුරු කරන්න පුළුවන්කම ලැබෙනවා. ආස්තු උපාදානයෙන් ඇසුරු වෙනවා. ඒතකොට අන්න ඒ නිසා ඒක කියන රූප උපාදාන ඒකට විදීමක් ඔබට හම්බ වෙනවා අමනිකාය කියන සකස් වූ දුකක් උපේක්ෂාවක් හරි වේදනාවක් හේතුව. ඒ පිළිබඳව හඳුනා ගන්න ගැටයක් හඳුනා ගන්න ක්‍රමයක් හම්බ වෙනවා. ඒ වගේම ඒ පිළිබඳව හිතන විදිහක් ඒ වගේම ඒ පිළිබඳව දැනගන්න ක්‍රමයක් මෙන්න මේ විදිහට රූපය වේදනාව සංඥාව සංකාරය විඥානය කියන ස්කන්ධ පංචකයේ ප්‍රතිම නාම රූප කියන මේ ධර්ම ටික තියෙනකොට තමයි අපිට අම්මා කියලා කෙනෙක් ඇසුරු වෙලා තියෙන්නේ. ඒකම මොකද දැන් අපිට මේ ස්කන්ධ පංචකයක් තියෙනවා ස්කන්ධ පංචකයේ දිහා අපි බලන විදිහ අනුව අපි ආශ්‍රවයන්ගෙන් මේක ඇසුරු වෙනකොට ඒ ස්කන්ධ පංචකය තුළ අම්මා කියලා දැනුමක් අපිට ලැබෙනවා. දැන් අම්මා කියන දැනුම ආපු ස්කන්ධ පංචකයම නෙමෙයි ඒ මොහොතේදී තමන් බවට ගියේ. ඒ සංකල්පණයම තමයි තමන් බවට ගියේ. ඒ ටිකම තමයි තමන් කියලා සුදු කරන්න පුළුවන් තියෙන්නේ. එතකොට අපිට ඒ ස්කන්ධ ටිකම තමන් වෙනවා, තමන් බවට ගිහිල්ලා තියෙනවා. තමන් තමයි අම්මව දකින්නේ. අපි තමන් කියලා ගන්න බැරි ඒ ස්කන්ධ ටික අදහස් කරනවා. මේ විදිහට අතීතයේ තුල තමන් සහ තමන්ට ඇසුරු කරන ලෝකය හම්බ වෙනකොට මොකද වෙන්නේ? අන්න ඒ වෙලාවේ සකස් කරගත්ත ඒ කර්ම භවයට අනුරූපීව වර්තමානයේ තුල අපිට හඳු වෙනවා පුද්ගල බව. එතන වර්තමානයේ තුල පුද්ගල බව ඇති කරන්න සමත් වෙන ස්කන්ධ ටික අපිට හඳු වෙනවා. කියන්නේ අතීතේ කර්ම කෙලෙස් සකස් කරගත්ත නිසා තමයි වර්තමානයේදී මේ ස්කන්ධයන්ගේ පහළ වීම වෙන්නේ. අතීතේ කර්ම කෙලෙස් ටිකක් නැත්නම් වර්තමානයේ තුල මේ ස්කන්ධයන්ගේ පහළ වීමක් වෙන විදිහට ඇත්තේ නෑ මේ ඉබේ පහළ වුණානේ අතීත හේතුක ඵලයක් විදිහට තමයි මේ ධර්ම ටික පහළ වුණේ මේ ධර්ම ටික හටගත්තේ ඒකට අතීත හේතුක ඵලයක් විදිහට මේ ධර්ම ටික හටගත්තා නම් මේ ධර්ම ටික ඉපදුනා නම් එහෙනම් වර්තමානයේ තුලම හද වෙන්න පුළුවන් වර්තමානයේ තුල වෙන්න පුළුවන්කම තියෙන දේ තමයි වර්තමානයේ සුලතේ ස්කන්ධ ටික පිළිබඳව ඒ විදිහටම කෙනෙක් දෙයක් සුද්ධලෙක් හැටියට කල්පනා කරන ඒකම සම්භවත යන ඒකට අනුරූපී ඊට පස්සේ ප්‍රතිසම්පියෝෂයෙන් දැක ගන්න. එතකොට සාංසහන කියන ලෝකයේ අපිට අතීතයේ ඇසුරු වුණා ඒක විපාක හැටියට වර්තමාන ස්කන්ධ පංචකයක් ඇසුරු වුණා වර්තමාන ස්කන්ධ ටික පිළිබඳව නැවත ආශ්‍රෝපාදාන ඇති කරගෙන කර්ම කෙලෙස් ඇති කරගෙන ඒකේ විපාකයේ ඇටියට අනාගතයට නැවත ලබනවා. අනාගතයට නැවත ප්‍රතිසම්පේ ලබනවා. ඒකට නොචස්ස නොචමේසියා කියලා කිව්වේ අතීතදී කර්ම සකස් කරගත්තේ නැත්නම් අතීත කර්මය නැති වෙනකොට වර්තමානයේ තුල මේ ඵල උපදින්නේ නැහැ. පරිසංසාර ධර්මයේ පිළිබඳව කතාවක් අවදැකීම. අතීතයේදී අවිද්‍යා කර්ම කර්මා කියන මේකේ යෙදලා තිබුණේ නැතිනම් වර්තමානයේ තුල මේ වගේ ඵලයක පහළ වීමක් නෑ වර්තමානයේ තුල මෙබඳු ඵලයක ඉපදීමක් ඒකට වර්තමානයේ තුල මෙබඳු ඵලයක් හටගත්තේ අතීතයේ හේතු ටිකක ස්වභාවයක් නිසා මිසක මේක සත්‍යයක හෝ පුද්ගලයක හිතේ ගන්න පුළුවන් කියන දෙයක් නෙමෙයි ඒකට වර්තමානයේ තුල තියෙන මේ හේතු ටිකෙහි ඇත්ත නොදන්නා කමයන් කරලා තියෙනවා නම් ඒ පුද්ගලයාට අනාගතයේ ස්කන්ධ පරම්පරාවක් ඇති කරගන්න පුළුවන් හේතුව තියෙනවා. නෑ අනාගතයේ උපදිනවා කියන එක. ඒ නිසා නබවිස්ස නමේ භවිෂ්‍යති වර්තමානයේ තුල ඇති නැත්නම් එහට අනාගතයේ ඒකේ පැවැත්මක් වෙන්නේ නෑ. නිසා වර්තමානයේ තුල දැන් මේ පවතින ස්කන්ධ පංචකය අපි සංහා උපාදාන වශයෙන් අසුර කරන්නේ නැත්නම් අනාගතයට හේතු හදාගෙන අවබෝධයට ප්‍රතිසන්දි වශයෙන් යනවා කියන එකට තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන්ම ඇහිලා තියෙනවා නැත්නම් පිටසල නැති වෙලා තියෙනවා. ඒක තමයි අපිට වර්තමානයේ තුල සිද්ධ වෙන දේවල් කරපත් වෙන වර්තමානයේ තුල සිද්ධ වෙන ක්‍රියාවලියකටපත් වෙනවා. එතකොට වාරිසනාංශයේ දේශනා කරනවා මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙකුට මේ දෘෂ්ටිය මේ විදිහට නිවැරදි පැත්තට හැරෙනවා නම් සමාධි සමාධියට අනුගත වෙනවා නම් ඒ පිළිබඳ සංඛ්‍යා ඕරම් භාගීය සංයෝජන සිදෙනවා. අචෝරම් භාගීය සංයෝජන සත්‍යය විචිකිච්ඡා සීල ප්‍රාණාස කාමරාග පටිවි කියන මේ සංයෝජන ධර්මයන් සිඳින්නට පුළුවන්කම තියෙනවා. ඒ පිළිබඳව මේ ඥාන දර්ශනය පවත්වන මේ ආකාරයේ නුවණ පවත්වන කෙනා. එතකොට ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් තමයි ලෝකයේ තුල මේ නුවණ උපදවන්නේ. ඒ නුවණ උපදවන්න කොහොමද? සුතවත් ආර්ය ශ්‍රාවකේ. එයා රූපය ආත්මය හැටියට කල්පනා කරන්නේ නැහැ. වේදනාව ආත්මය හැටියට කල්පනා කරන්නේ නැහැ. සංඥා සංස්කාර විඥානය ආත්මය හැටියට කල්පනා කරන්නේ නැහැ. ඒ වගේම රූපය අනිත්‍ය වූ රූපය අනිත්‍ය වශයෙන් දකිනවා. දැන් අනේ අපිට කරන්න දෙයක් හම්බ වෙනවා ප්‍රතිපදාවක් හම්බ වෙනවා. අනුගමනය කරන්න දෙයක් හම්බ වෙනවා. මොකක්ද අනුගමනය කරන්න හම්බ වෙන්නේ? අනිත්‍ය වූ රූපය අනිත්‍ය වශයෙන් දකින්න. දුක් වූ රූපය දුක් වශයෙන් දකින්න. අනාත්ම වූ රූපය අනාත්ම වශයෙන් දකින්න. අනිත්‍ය වූ රූපය අනිත්‍ය වශයෙන් දැකලා දුක් වූ රූපය දුක් වශයෙන් දැකලා අනාත්ම වූ රූපය අනාත්ම වශයෙන් දකිනකොට ඒ ධර්ම පිළිබඳව සංග්‍රහණය උපදින්නට තියෙන හේතු ඇත්තේ නෑ. සංග්‍රහණය දුක් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි සංකත වන රූපය සංකත වූ රූපය පිට දකින්න. සංකතයි කියලා කියන්නේ මේක හේතු නිසා හටගත්ත දෙයක්. හේතු නිසා හටගත්ත රූපය හේතු නිසා හටගත්ත රූපයක් හැටියට නොනින් දකින්න. ඒකට හේතු නිසා හටගත්ත රූපේ හේතු නිසා හටගත්ත දෙයක් හැටියට තේරුම් ගන්න පුළුවන්. ඒ මුක්තිය පිළිබඳව යම් ආකාරයේ කෙලෙස් තියෙනවා නම් ආශ්‍රය වෙනවා නම් අපාදාන සහිත මනසකින් ඇසුර වෙනවා කියනවා නම් අන්නේ ගතිය මනස කරන්නට ඒ ගතිය දුරු කරන්නට ඔබට පුළුවන්කම ලැබෙනවා. එතකොට අසුතර පුතඥයට තමයි මම නැතිව කොහොමද වෙන්නේ කියලා බයටපත් වීමක් තියෙනවා. සුතතාවයේ හැටි බයටපත් වෙන තියෙන හේතුවක් ඇති. ඒක සුතතාවයේ සාර්ථකය දක්වනවා. රූපය හම් වෙනවා. විඥානයේ රූපය ආරම්භණය කරගෙන තියෙනවා. රූපය ආරම්භණය කරගෙන තියෙනකොට එතනක නන්දියේ දෙනවා නන්දියේ යෙදුනහම විඥානයේ වැඩිම සිද්ධ වෙනවා එහෙනම් සුචිත සංදේශ අවශ්‍ය ඒක සකස් වෙන්නේ නැරෙන්න උපදින්න පුළුවන්කම තියෙනවා යෑමෙන් කරන්න පුළුවන්කම තියෙනවා ලෝකෙ පැවැත්මට හේතු සකස් වෙලා තියෙනවා මොකක්ද කියන්නේ විඥානයේ රූපය උපේ කරගෙන තියනවා නම් රූපය අසු කරගෙන තියනවා නම් නැහැ. රූපය ආරම්භණය කරගෙන තියනවා නම් නැහැ. විඥානයේ පිහිටුනේ රූපය අසු කරගෙන රූපය නිශ්චිත කරගෙන පිහිටා සිටිනවා නම් විඥානයේ රූපය අසු කරගත් කල්හි ලෝකයේ පැවැත්ම එතනම සිද්ධ වෙනවා. කොහොමද විඥානයේ රූපය අසු කරගෙන පවතිනවා කියලා කියන්නේ? වෙනතුනේ රූප විඥානයේ රූපය අසු කරගෙන පවතිනවා කියලා කියන්නේ. ඔබ ඔබේ ජීවිතයේ දිහාවට හැරලා බැලුවොත් දැන් ඔබට අතීතය ගැන නිමිති වශයෙන් කල්පනා කරන්න පුළුවන් කියලා අතීත නිමිති ගැන ඕනෑ තරම් හිතන්න පුළුවන්කම තියෙනවා. අනේ තමයි රූප විඥානයේ රූපය අසු කිරීම. ඇතකුවා විඳපු දේවල් ගැන හිතන්න පුළුවන්කම තියෙනවා. ඒ විඥානයේ රූපය අසු කරන නිසා. දැන් ඔබ දැකපු දේවල් ආයෙ කල්පනා කරනවා. ඇත්තටම කල්පනා කරන්නේ දැකපු දේ ඔබට දේව දැක්ක දෙන්නේ. දැකපු දේ ඉතුරු නැතුව නැති වුණා නම් කියන්නේ නැවත කොහොමද ඒ පිළිබඳව කල්පනා කරන්නේ. ඔබ දැන් කල්පනා කරනවා කියලා දැන් මෙනෙහි කරන්නේ අරමුණ, ආරම්භණය. වර්තමානයේ තුල උපස්සක වරමුණ. ඒක අතීතයෙන් දැකපු දේ කියලා කියනවා නම් ඒක වැරදි. දැකපු දේ ඉතුරු නැතුව ඒ මොහොතේ නැතිලා ගියා. ඒක අපෝ කොටලා ඉතුරු වෙලා තිබුණේ නෑ ඒ වර්ණ සටහනක් වෙනවා වර්ණ සටහන ඉතුරු නැත නැති වෙන්නේ ඒක තමයි ස්වභාවය. ඒකත් ඔබ යම් කිසි විදියකින් ඒක සීමා කරගත්ත බවට නිමිතිතුරු කරගත්තා නම් අන්න ඔබට රූපය අරමුණු කරගෙන පවතින්නට පුළුවන් විඥානයක් තියෙනවා. ඒ කියන්නේ සීමා කරගත්ත කියන්නේ දැන් ඔබ බලාගෙන ඉන්නකොට ඉදිරිපස් බලාගෙන ඉන්නකොට ඔබට පොදුවේ සමස්ත චිත්‍රයක් පේනවා. ලොකු ප්‍රදේශයක් ඔබේ ඇස් දෙකට දකින්න පුළුවන්කම තියෙනවා. අනුවේ පේන ඇත්තට දකින්න පුළුවන් කම තියෙන සියලුම රූපවල විඥානයේ හැම වෙලාවකදීම පවතින්නේ ඒකේ රූපයන් නිශ්චිත කරගෙන ඒකේ රූපයන් අසුර කරගෙන වෙන්නේ හැම රූපයක්ම ඔබට දැනගන්න පුළුවන් කමක් නැත්තේ යම් රූපයක් දැනගන්නවා නම් ඒක විඥානයේ නිශ්චිත කරගත්ත විඥානයේ සීමා කරගත්ත තැනට තමයි ඔබ දකින්නේ දැන් පේන රූපය ඇතුලේ ආමුදු කෙනෙක් හරි පරිගණකයක් හරි එහෙම නැත්නම් සුරසතන හරි. සමස්ත චිත්‍රයෙන් පරිපාලනය කරන අනිකුත් දේවල් ඔබේ අසම්මත දැන් නැගෙනවා. අසම්මත පැමිණෙනකොට ඔබට ඒ දේ පිළිබඳව හැම වෙලාවකම දැනුමක් නැතුව ඔබට ඒක ඒක ඇතුලේ ඒ සමස්ත චිත්‍රය ඇතුලේ එක එක දේවල් ගැන හිතන්න පුළුවන්. ඔබ දැනගන්නේ විඳින්නේ විඥානයේ රූපය අරමුණු කරගත්ත සීමා කරගත්ත තැනට. රූපය පවතින තැනක තමයි ගොනි වෙන්නේ. ඒතකොට රූපය උපේ කරගත්තට පස්සේ රූපය සීමා කරගත්තට පස්සේ විඥානයේ රූපය නිශ්චිත කරගෙන සීමා කරගෙන පවතිනවා. දැන් බලාගෙන ඉන්නකොට මේක පුදුලක් මේක මිනිස්සෙක් මේක තහක් මේක තරක් මේ විදිහට ඔබට යම් යම් දේවල් පිළිබඳව හිතන්න පුළුවන් කම ලැබෙනකොට මොකද වෙලා තියෙන්නේ මනස අර ධර්මයන් සීමා කරගෙන තියෙනවා එහෙනම් මනස සීමා කරගත්ත තැනක ඔබේ ජීවිතයේ දුක තරහ වෙනවා ඒක වලට නතර කරන්න පුළුවන්කම ඇයි මිනිහ ඉතුරු වෙනවා නෙමෙයි ඉතුරු වුණාම මේ දේවල් පිළිබඳව අර නන්දුපසේකේ නම් නම්බී යෙදුනා නම්බී යෙදුනට පස්සේ ඔබට කැමති අකමැති දේවල් තියෙනවා දැන් අකමැති දේවල් දුක් වෙනවා කැමති දේ නැතිවම ඔබට ඒ වේදනාවටපත් වෙන සිද්ධ වෙනවා එතකොට කොහෙන්ද ඔබට මේ දුක කියන දේ කොහොම හරි කරනවා රූපූපේව සිටින නිසා තමයි ඔබට වේදනාව ඒ දුක ඔබේ ජීවිතයට ගලාගෙන ආන්නේ. විඥානයේ වේදනාව උපේ කරගෙන තියෙන නිසා සංඥාව සංස්කාරයේ උපේ කරගෙන තියෙන නිසා තමයි ඔබට ඒ දුක ඔබට ඒ වේදනාව ගේන්න පුළුවන්කම තිබුණේ. ඒ නිසා විඥානයේ උපේ කරගෙන පවතින ඉඩකඩ දෙන්න එපා. විඥානයේ රූපේ උදේ කරගෙන වේදනාව සංඥාව සංඛාරය විඥානය අසුර කරගත්තා කියලා කියන්නේ ඔබ දුක අසුර කරගන්නේ බවටපත් වෙනවා. ඒක නිදෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා විඥානයේ මේ ධර්ම අසුර කරගන්නේ නැති වෙන්න නම් ඔබේ මනසට මේ දේවල් සීමා නොකර ඉන්නට පුළුවන් තත්ත්වයකට ඔබ මානසිකාරය දිනු කරන්නට මේ දේවල් සීමා නොකර ඉන්නවා කියන්නේ මනස සීමා කරනවා කියන දේ ඔබ තාම වැදගත් පැහැදිලිව තේරුම් ගන්න. පේන රූප ආයතනයක් ඇතුලේ හරි ශබ්ද ආයතනය තුළ හරි ඔබ මනස සීමා කරගත්තට පස්සේ ඔබේ ආරම්භ ප්‍රකට වෙනවා ඒක දහක් මඟලක් කෙනෙක් දෙයක් ආපාඩුවක් පාඩ ආදී විසකෝ ඔබේ ඒක අරමුණක් බවට පත් වෙලා ඔබේ මනසේ ඒ තුළ සීමා සහිත වෙනවා සීමා සහිත වුණාට පස්සේ සීමා සහිත වුණ තැනක නොයෙදෙනකොට ඒකත් එක්ක නන්දුසෙච්චන වෙනවා නන්දේ වෙනවා ඒතකොට ඔබට කැමති අකමැති දේවල් හම්බ වෙනවා මේ පේන රූපය ඇතුළේ. පේන්නම කැමති දේ, පේන්නම අකමැති දේ බවට පත් වෙලා කැමති අකමැති දේවල් එක්ක ගනුදෙනු කරනවා කියනවා. ඒ තමයි මනස සීමා කර ගැනීමෙහි තියෙන දෝෂ. රූපයකට මනස සීමා වුණාම අපිට ඒ රූපයේ කෙනෙක් පුද්ගලයෙක් ක්‍රියාක්ෂකයෙක් ගන්න හඳුනන හඳුනන දේවල් ඇතුළේ පෙනෙනවා. වේදනාවෙන් කියන බේනකොට ඒක සැප දුක් උපේක්ෂා වේදනාවන් හැටියට පුද්ගලයන් අරමුණු තුළින් එන දේවල් හැටියට අපිට ඒක දැනලා තියෙනවා. මේ විදිහට ස්කන්ධ පංචකයේම අපිට පුද්ගල භව වශයෙන් ඇසුරු වෙලා තියෙනවා. ඒ විඥානයේ ඒ දේවල් නිශ්චිත කරගෙන පවතින සීමාව. මේ සීමාව වෙන තැනක අපිට නුවණ පවස්සන්නට කියලා කියනවා විමර්යාදිත තේන චේතසාරය. වෙනවා. මර්යාදා නොකළ සිටකින් වාසය කරන්නේ. කියන්නේ චතුසෝතන සූත්‍රයේ රහතන් වහන්සේගේ ස්වභාවය පිළිබඳව කතා කරන විමර්යාදීකරණය නිසා සීමා නොකරන ලද මානසික උන්නාසය වාසය කරනවා කියන්නේ. ඒ සීමා නොකරන ලද මානසිකය තමයි පත් කරගන්නේ. මොකද සීමා නොකරන ලද මානසිකය කියන්නේ. රූප වේදනා සංඥා සංස්කාර විඥාන සීමා කරගෙන පවතින්නේ ඒ හැම ධර්මයකින්ම මිදෙන. ඒක රූපයෙන් මිදෙනවා කියලා කියනවා. රූපේ විභවය කියන්නේ. වේදනාව විභවය කියන්නේ. සංඥාව විභවයට යනවා. සංස්කාරය විභවයට යනවා. විඥානය විභවයට යනවා. මේ ධර්මයන්ගේ විභවයට ගියේ නැති වුණා. ඔබට ඒ දේවල් රැස් වෙනවා, නිමිති වෙනවා. ඒ කියන්නේ දේවල් සීමා කරගත්තා කියන්නේ. විභවයට යනවා කියන්නේ ඒක හම්බ වෙන්නේ නැහැ. ඒනම් සමේතස්ස විභෝති රූපම් කියලා කියන්නේ රූපේ විභවය කියනවා කියලා. නසන්න සංඤී, නසන්න සංඤී, නෝපිය සංඤී කරන්නේ ඒවා සම්පස්ස විභෝගේ රූපං කියලා. සංඥා විදාන පපංච සංඛා කියලා කලාවදාන සූත්‍රයේ ප්‍රොපති සංඥාවෙන් සංඥාව දෙනවත් නෙමෙයි, විසඤ්ඤ වෙලක් නෙමෙයි, අසඤ්ඤ වෙලක් නෙමෙයි, අල්පෝකාරී මාර්ගවලට එනවත් වෙලක් නෙමෙයි, සංඥාව අයින් කළත් නෙමෙයි. එහෙනම් ඒවා සම්පස්ස විභෝගේ රූප මේ විදිහට විකරගත කෙනාට රූපේ විභූත වෙනවා. රූපේ විභූත වෙලා කියන්නේ ඇයි? රූපේ පිළිබඳව හිතේ ඇසුරු කරනවත් තමක් නැහැ එහෙනම් රූපය පිළිබඳව සංඥා පවත්වන්න බැරි වෙනවා. ඒක අන්නේ විපරිණාමයකට බව තමයි අපිට ඇති කරගන්නට ඕනේ. ඒකෙන් කියන්නේ දැන් මේ රූපය අරමුණු කරන්න බෑ කියන එක නෙමෙයි. අරමුණු කරව තැනක දැන දැකම අරමුණු කරනවා. මොකක්ද දැන දැකම අරමුණු කරන්නේ? මනස රූපයේ මේ වෙලාවේ සීමා කරගෙන පවතිනවා නේද කියන එක දැනගෙනම දැකගෙනම ඒක අසුර කරනවා. ඒක දැන දැකම අසුර එතකොට නර වෙන්නේ නිමිති තුර වෙන්නේ දකින්නවා එතන තියෙන ඇත්ත මොකක්ද කියලා මානසිකව ඒක සීමා කරගන්නේ. ඒ ධර්මයන්ගේ ස්වභාවය හටගෙන ඉතුරු නැති වෙලා යනවා කියන එකක් දකිනවා. ඒ දකින්න බව නිසා එතන සංකීර්ණී බව ගොඩනගෙන්නේ නෑ සංකීර්ණී බව ගොඩනගෙන්නේ නැති නිසා එතන නිදීමට කර්ම යෙදලා තියෙනවා. එතන සම්පූර්ණම අකලේ ශාස්ත්‍රයෙන් අසුර වෙන දෙයක් නැති නේද ඒකයි. ඒ විදිහට පක්කරපු කෙනාට ඒ රූපේ විභෝතේ කියලා රූපේ දුරු කරලා වේදනාව සංඥාව සංස්කාරය විඥානය කියන දේවල් දුරු කරපු කෙනෙක් බවට උට පත් වෙන පුළුවන්කම තියෙනවා. ඒක මොකද වෙලා තියෙන්නේ විඥාණයට ස්කන්ධ පද්ධතිය අසුර කරගෙන පවතින පුළුවන්කමක් ඇත්තේ නෑ නිශ්චිත කරගෙන නෑ නිශ්චිත කරගෙන නැත්නම් ඒක නිමිතියක් නෑ නිමිති නැත්නම් යාට නිමිති නැති තැනක මොනම අසුර කරගෙනද චුතිය උත්පත්ති වශයෙන් යන්නේ ගති ආදති තියෙන යෑමෙන් තියෙන මොන ඇති කලින්ද? පුද්ගල බව ඇති කලින් තමයි යෑමෙන් තියෙන්නේ. චුති උත්පත්ති තියෙන්නේ. චුත වෙනවා නැවත උපදිනවා කියලා තියෙන්නේ. ඒක තියෙන්නේ පුද්ගල බව ඇති කලින් ස්කන්ධ ටික අල්ලගන්න. ස්කන්ධ ටික අල්ලගන්න ස්කන්ධ ටික සීමා කරගන්න නැත්නම් විඥානය ඒකට හසු වෙන්නේ නැත්නම් එහෙනම් ප්‍රතිෂ්ඨාරහිත වෙනවා විඥානය. අපපතිච්චිත විඥාන කියලා කියන්නේ නොපිහිටි විඥාන. ඒක නොපෙනෙන විඥානය තමයි පින්නතුනි අපි අපේ මානස තුළ උපදවාගත යුතු දේවල්ට පාදේ. ඒක යම් කිසිතැනක පිළිගිය කියලා කියන්නේ අපිට ඒකෙන් ලැබෙන විපාක වලට මොහොත දෙන්න සිද්ධ වෙනවා. මොකද හසලේ කරක් කියන දෙක මොහොත දෙන්නට සිද්ධ වෙනවා. අනේ විදිහට රූපේ විරුද්ධ කරන්නට ඕනේ. එතකොට යම් කිසි කෙනෙක් දේශනා කියනවා නම් යම් විශ්වාසකින් ආ මනස රූපම රූපය හැරලා වේදනාව සංඥාව සංස්කාරය අතහැරලා විඥානය අතහැරලා තමයි උපදින්නේ හෝ සුත වෙන්නේ හරිය මේ විදිහට කතාවක් කියන එක ප්‍රලාපයක් විතරයි කතාවක් විතරයි. ඒ ස්කන්ධ පංචකයේ නිමිති අසුර කරගෙන තමයි කෙනෙක් උපදින්නේ කෙනෙක් ප්‍රතිසංවිවසයෙන් යන්නේ ඒක අතහැරලා කෙනෙකුට උපදින්න පුළුවන් කමක් නැහැ. ඒක අතහැරලා කෙනෙකුට ප්‍රතිසංවිවසයෙන් යන්න පුළුවන් කමක් නැහැ. අනේ පාරේ චුති ප්‍රතිසන්දි වශයෙන් යනවා චුති ප්‍රතිසන්දි වශයෙන් යන්නම ඒකේ ඇසුරු කරගත්ත කෙනෙක්. එහෙම රූපය අතහරින් අතහැරලා යනවා චුත වෙනවා කියන එකක් වෙන්නේ නෑ. රූපය නිස්සත් ඇසුරු කරගෙන වේදනාව සංඥාව සංකාර විඥාන කියන ස්කන්ධ ඇසුරු කරගෙනම තමයි චුති ප්‍රතිසන්දි වීම පිළිබඳව අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ වාහිතනාත් දේශනා කරනවා යෝගික වේවා මතය අමඤ්ඤත රූපාසන අමඤ්ඤත සං වේදනා සංඥා සංඛාර විඥාන කියන දේවල් වලින් තොරව ආත්මේ විදිහට යෑමෙන් තේරෙන මේකන කවදාවත් ලෝකෙ විද්‍යමාන වෙන්නේ නැහැ රූප ධර්මයේ බික්කු බික්කුණව රාගෝ සහින්න හොති රාගස පහන වචිතතරමන අතිඨා විඥානසන මේක තමයි වැදගත් දෙයක් රූප ධර්මයේ වික්ඛු වික්ඛුනෝ රාගෝ ප්‍රහින්නෝ මහාන රූප ධාතුව පිළිබඳව රූපේ පිළිබඳව වික්ෂෝපේ රාගය ප්‍රහින්නන රූප ස්වභාවය පිළිබඳව රූපේ පිළිබඳව රාගය ප්‍රහින්නන රාගයෙන් පහන වචිතතාවන පටිච්චඥානසෝ රාගයේ දුක් කිරීම නිසා වචිතතාවන ආවමනේ සිදුවේ රාගස් පහන රාගයේ කිරීම නිසා වචිකිතාවලා ආරම්භණය සිඳිලා අතික්කා විඥානස්ස නොහොති විඥානයන්ගේ පිහිටා සිටීමක් සිද්ධ වෙන්නේ නැහැ. විඥානයේ පිහිටා සිටීමක් සිද්ධ වෙන්නේ මොකද? රාගය අප්‍රහීන වූකල්. රාගය ප්‍රහාණය වෙලා නැහැ. එතකොට විඥානය රාග වශයෙන් හෝ ක්ලේශ වශයෙන් හෝ මේ විදිහට රූපේ පිහිටා සිටීම සිද්ධ වෙනවා. විඥානයේ පිහිටා සිටීමක් සිද්ධ වෙන්නේ නැත්නම් රාග වශයෙන් වචිකිතාවයි ආරම්භණය සිදෙනවා ආරම්භණය සිදුනහම අතිත්ථා විඥානස්සර හොති විඥානයේ හිතා සිටීමක් සිද්ධ වෙන්නේ නැහැ විඥානයේ හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ එතකොට මෙන්න මේ විදිහට දේශනා කරනවා වේදනා ධාතුවේදී සංඥා ධාතුවේදී සංඛාර ධාතුවේ විඥාන ධාතුවේ විඥානයේ පිටා සිටීමක් නැතිනම් වචිකිතාවම එතකොට ආරම්භණය සිදෙනවා ආරම්භණය සිදුනට පස්සේ පටිච්චා විඥානස්සන මොකද විඥානයේ හිතිස්සීම සිද්ධ වෙන්නේ නැහැ. ඒකට සරපටිච්ච විඥාන අවිරෝධ සංකාරය සංකාරච්ච විමුක්තා. ඒකට විඥානයේ නොපිහිටි කාලේ පිහිටන්නේ නැති වෙනකොට විඥානයේ පිළිබඳව බැඳීමක් ඇත්තේ නැහැ. විඥාන අවිරෝධ නම් විඥානයේ විරෝධයට පස්සේ වීමක් ඇත්තේ නැහැ. පටිච්චිත උනහම තමයි යම්තනක පිහිටා සිටියාම තමයි විඥානයේ වෘද්ධියක් තියෙන විඥානයේ විරෝධයක් තියෙන එවද විඥානයේ පිළිදා සිටීමක් නැත්නම් විඥානයේ වෘත්තියක් විඥානයේ විරෝධයක් ඇත්තේ නැහැ විඥානයේ වැඩෙනවා කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ ආනි සංඛාරංච විමුක්තං රූප වේදනා සංඥා සංඛාර විඥාන පිළිබඳව අභිසංස්කරණය නොකර කර්මසස් කිරීමක් නැතුව විමුක්තං මේ දේවල් වලින් මිදුණා කියලා කියන්න පුළුවන්කම තියෙනවා. ඒක විමුක්තත්ව හිතා විමුක්ත බැවින් මිදුණ බැවින් හිත ස්ථිතියටපත් වෙලා තියෙනවා ස්ථිතියටපත් වෙන කියන්නේ පීඩාසිය. අය හෙලෙන්නේ නැහැ යාඥා අකුප්පා චේතෝ විමුක්තියට කියලා යම් අකුප්ප චේතෝ විමුක්තියට කියනවා. ඒක ඒක දක්වා ඒක දක්වන නම් වික්‍රේ සාරාංශය සම්බන්ධයි. මේ තමයි සාරය මේ තමයි කෙල අකුප්පය ඒ චේතෝ විමුක්තිය හෙලෙන්නේ නැහැ හිත. යමකින් මිදුණා නම් ඒක හිත ඒක සාරය. ඒක පිටිය ස්කන්ධ පංචකයේ ආය කර්ම කෙලෙස් සසුන් කරනවා කියන කවදාවත් වෙන්නේ නෑ. ස්කන්ධ පංචකයේ නිදිරි ඉවරයි ඒකයි සංකේතය. ඊට පස්සේ ඒකත් සම්පසිතා. ඒකත් සිටි බැරි සම්පසිතා. සතුට බව කියනවා. සම්පසිත බව කියනවා. ඒ ආයේ සුඛය කියනවා. සම්පසිතත්තාන පරිපස්සති. සතුට කියන නිසා පරිපස්සනා වේදිත සුඛය කියන කෙනාට පිළිතුරේ පරිපස්සනාවක් කියලා. පරිපස්සනාවක් කියන්නේ වේදිත සුඛ කියලා කියන්නේ වේදනාවකින් සැපේ විඳින කෙනාට වේදනාව නැති වෙනකොට දුක එනවා. ඒක ඇත්තට පරිපස්සනාවක් කියන කෙලවර වේක නැති වෙයි කියන තැවීමක් තියෙනවා. හැබැයි මෙතන සතුට තියනවා නැතිනම් මෙතන ඒ විමුක්ති සුඛය තියනවා හැබැයි ආවේදිතයි. විමුක්තිය නිසා ස්ථිතිය තියෙන ස්ථිතිය තියෙන තැනක සන්තුෂිත බව තියෙන සන්තුෂිත බව යන තැනක තියෙනවා නම් පරිත්‍ස්සති පරිත්‍ස්සනාවක් නෑ. ඇවිල්ලා මම මට මේක නැති වෙයි මගේ දේවල් නැති වෙලා යනවා ලෝකෙ මට ආයේ නෑ කියලා මේ විදිහේ පරිත්‍ස්සනාවක් උඩ ඇසුරු වෙන්නේ නෑ. පරිත්‍ස්සනාව ඔහු ඉක්මවාගේ කෙනෙක් බවට පත් වෙනවා. අපරිත්‍ස්සන පච්චත්තං චේව අපරිත්‍ස්සනාව කියනවා නම් එතකොට සත්‍යං සංචේව ඒකේන ප්‍රත්‍යක්ෂයේ මේ ආත්ම භාවයේදීම අනිබ්බායති පරිවාණයටපත් වෙනවා. ඒකේන මේ ආත්ම භාවය තුළම අනිර්වාණයටපත් වෙනවා කීනා જાති දුසිතා බ්‍රහ්මචර්යයන් જાතියේ විශේෂ වුණා බ්‍රහ්මචර්ය අවසන්ම ඉවරයි ආයමක් දී කරන්න දෙයක් නැහැ කියලා ඒකේ නම් වලින් දැනෙන මේක සම්පූර්ණ මිදුණා කියලා කියනවා. ඒවත් කොහොමද ඥානතු වේවා පසුතනතර ආසරණ කයෝ ප්‍රමාණ මේ විදිහට දන්න කෙනාට මේ විදිහට දකින කෙනාට අනන්ත ආස්වාන ආශ්‍රවයන්ගේ ක්ෂය වීම කියන දේ සිද්ධ වෙනවා. ඒ මාර්ගයේ අන්තරේ ඵලය ලැබීම සම්බන්ධ. ඒක භාගතුන් වහන්සේ මේ නිවන් දකින මාර්ගයේ සම්පූර්ණම කුළුණම් ආදේශනා කරනවා මෙන්න මේ විදිහේ තමයි ඒ විමුක්ති සුඛයේ නිර්වාණය අධිකම කරන කෙනෙකුට නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි නිර්වාණය අධිකම කරන නිර්වාණය අවබෝධ කරන මාර්ගය සම්පූර්ණව දේශනා කරනවා මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයේ කුරුණම්මා සංගතාවේ ලක්ෂණයන් පිළිබඳව අවබෝධ කරගන්න තැනට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය පිළිබඳව එයාට මමත්වයේ කියන තැනකින් වර්තමානයේ තුල ඇසුරු නොවෙනකොට අනාගතයේ ස්කන්ධ පංචකයක් අල්ලගන්නවා කියන එකට තියෙන හේතුව අගනති කරන්න පුළුවන්කම තියෙනවා අතීතයේදී එහෙම හේතු නැසු නැති නිසා වර්තමානයේ අපිට ප්‍රතිසන්ද වශයෙන් දැනෙන්න සිද්ධ වෙලා තියෙනවා. අතීතයේ හේතු නැසලා නැවත කරලා නැහැ. ඒ නිසා වර්තමානයේ එන ප්‍රතිසන්ද වශයෙන්. වර්තමානයේ සිටින හේතු මෙතන ටික නැති කරේ නැති වුණා. අනාගතයට අපිට අනිවාර්යයෙන් ඊළඟට ප්‍රතිඵල කරා යන්නට සිද්ධ වෙනවා. අනාගත ප්‍රතිඵල. ඒ නිසා අනාගතයට යන්න තියෙන හේතු අද නතර කරන්න පුළුවන් කියන අපිට අතීත හේතු දැනගෙන වහන්න නැහැ. හැබැයි වර්තමානයේ තියෙන හේතු නැති කරන්න පුළුවන්. කොහොම මොකද? වර්තමානයේ යම් කර්මාවේ සංස්කාරයක් තියෙනවා නම් වර්තමානයේ තුල තියෙන කර්මාවේ සංස්කාරයන් අද දුරු කරන්න පුළුවන් කියලා. අනේ තමයි භාග්‍යවතුන්ගේ දේශනා කරන්නේ. අනේ ඒක තමයි මාර්ගයේ වෙන්නේ. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් සංකත වශයෙන් දකින්න. රූපය විභවයටපත් කරන්න පුළුවන් වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේ විභවයටපත් කරන්න පුළුවන් කියලා දේශනා එතකොට විඥානයේ මේ ටික අසුර කරගෙන පවතින්නේ නැහැ. ඒකෝ මේ ධර්මයන්ගෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒක මෙන්න මේ දර්ශනය තමයි අපි පාවිච්චි කරන්නේ. මේ සමාජයකට කායික මාර්ගයේ විදියට ප්‍රතිපදාව හැටියට අපිට තේරුම් මොකද? සමාධිත්‍ය සමාධිත්‍ය කියලා කියන්නේ යථාර්ථයේ ප්‍රතිවේධ කිරීම. යථාර්ථයේ ප්‍රතිවේධ කරන්නට යනකොට අපිට හම් වෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ ටික ප්‍රතිවේධ කිරීම. ඒකෝට අපිට අනිත්‍ය ධර්මය අනිත්‍ය හැටියට දකින්න පුළුවන්. දුක්ඛ ධර්මය දුක හැටියට දකින්න පුළුවන්. අනාත්ම ධර්මය අනාත්ම හැටියට දකින්න පුළුවන්කම තියෙනවා. ඒකෝට ඒ දැක්කේ මොකක්ද රූපාදී ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳ. රූපය අනිත්‍යයි කියලා වේ දුකයි කියලා අනාත්මයි කියලා දකින්නකොට තමයි ඒක නිදෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් ඉතින්ම ඔබට රූපය කියන දේ ප්‍රකට වෙලා තියෙනවා. රූපය කියන දේ අහුවෙන්නේ නැත්නම් ඔබට මොකද අනිත්‍ය දකින්නේ? රූපේ හම්බ වෙන්නේ ශබ්ද සුද්ධ භාවය ඇතුළේ නම් රූපේ හම්බ වෙන්නේ නැත්නම් අනාත්ම ධර්මයක් පිළිහෙට ඔබ දැන් අනිත්‍ය දකින්න වෙන්නේ ශබ්ද සුද්ධ භාවයක් ඇතුළේ නම් තේමක් නැහැ රූපේ අනිත්‍යතාවය දකිනවා එහෙනම් රූපේ කියලා කියන්නේ ඇහෙන් පෙනෙන සකන කන ගැහෙන ශබ්දේ කන ඇස රූපේ කන ශබ්දේ නාසය කන්දේ දිව රසය කය පොට්ටප්පේ මේ දේවල් තමයි රූපේ කියලා කියන්නේ නැත්නම් රූපේ කිව්වේ අම්මා තාත්තා දුප්පතා ගෙවල් වල වටින නොවටින වස්තු. මේ විදිහේ රූපේ පිළිබඳව විවරණය කළේ විග්‍රහය. එන රූපේ පිළිබඳව විවරණය විග්‍රහ කළේ හැම මොහොතකදීම අරමත්තමින් තේරුම් ගන්න දැන. අනිත්‍යයේ මේ මට්ටමේ තියෙන දෙයක්. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ. ඒක හේතු නිසා හටගන්න විදිය හේතු නැති වෙනකොට නැති වෙලා යන විදිය සාක්ෂාත් කරගන්න. කොහොමද හිත වර්ණ රූපයක් ඇතුලේ රූපේ පිට එක නිශ්චිත කරගෙන පවතින්නේ කොහොමද? එතකොට අපිට පේනවා අන්න විඥානය නිශ්චිත කරගත්තාම තමයි ඒක තුළින් පංචපාදානස්කන්ධයේ හට ගැනීම අපිට පේනවා. රූපය අනුමත කරගත්තාම සීමා කරගන්නකොට ඒක පේනවා. පංචපාදානස්කන්ධයක් නේද? එතකොට පංචපාදානස්කන්ධයේ හට ගැනීම නම් බලමු ආපේ කරනවා. අවිද්‍යාවේ ධර්මයේ නැතිවීමෙන් නැති වෙන බැවීම නම් බලමු ආපේ කරනවා. එතකොට මේ විදිහට හට ගැනීම සහ බැවීම නම් බලමු ආපේ කරන්නට පුළුවන්කම තියෙනවා. මේ හට ගැනීම සහ වැයවීම අනුව බලන වාසය කරන ක්‍රමයක කෙනෙකුට අර ලැබෙන මේ දර්ශනය උපදව ගන්න පුළුවන්කම තියෙනකම් නුවණ දිනු වෙනකම් එයාට සිද්ධ වෙනවා සතිපට්ඨානය තුළ මනස භාවිත කරන්න යන්න පුළුවන්කම ඒ විශේෂයෙන්ම ධාතු සංඥා වගේ දෙයක් ඔබට මාර්ග කරන්න පුළුවන් නම් ආධ්‍යාත්මික සයි පටවියාපෝ තේජෝ වායෝ කියන මේ සතර ධාතු එක්කලා විහාරශීල බලන්න මේ සතර ධාතුක අනාත්ම සතර ධාතුක ප්‍රාර්ථනා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන එකක්වත් මම කියලා පුද්ගල බවක් වෙන්නේ නැහැ. අනාත්ම සතර ධාතුවේ ප්‍රාර්ථනා. එතකොට මේ ධාතු මම වෙන්නේ නැහැ මේක අතහැරලා ගියොත් ඔබ කල්පනා කරලා බලන්නකෝ. කෙනෙක් මරණයටපත් වෙලා ඒකයෙම සම්මිත් වෙලා ඉපදුනොත් ඒ ඊට පස්සේ දැනෙන සරදතිය. එතකොට මොකද යාට අහන්නේ බාහිර බලයක් කියන්නේ මෙයාට මම වෙන්නේ ඒකයි ඊට පස්සේ. ඒක දැන් මේ කයි මම කියන්නේ මේ බලයදී මොකද වෙලා තියෙන්නේ? ඒක මම නොවන දෙයක් වගේ. එහෙනම් කොහොමද වෙලාවකදී මම වල තව වෙලාවකදී මම නොවි කියන පුළුවන් නෑ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ කියන කොටස් තියෙන්නේ ඒ බඳු මට්ටමේ අනාත්ම වූ ධාතු ස්වභාවයක් තමයි. ඊට වඩා වෙනසක් නෑ. බඳු මට්ටමේ අනාත්ම ධාතු මාත්‍රයක් තමයි. ආධ්‍යාත්මික කය පිළිබඳව හොඳින් සම්මර්ෂණය කළා. බාහිර ධර්මවලට ඒක ආදේශ කරනවා. බාහිර රූපේ තියෙන ඒ විදිහේම අනාත්ම ස්වභාවයක් නේද? අනාත්ම වූ පටිවිආපෝ තේජෝ ආයෝ කියන මේ සතර ධාතුවේ ස්වභාවය නේද? බාහිර රූපේ ස්වභාවය කියලා මේ ආධ්‍යාත්මික සහ බාහිර කියන මේ දෙකම එකට සංසන්දනය කරලා දක්වනවා. මේ දෙකම එකට සංසන්දනය කරලා පෙන්නකොට අර එකම සතර ධාතුවක පැවැත්මක්මයි තියෙන්නේ කියන තැනට අපේ මොන දීලා හැපිලා. ඒ මට්ටමට අපේ මොන හැපිලා කියනකොට අපිට පුළුවන්කම තියෙනවා එතන එහාට විපස්සනා මට්ටමට අපේ මන ස්වභාවයට කරලා කතා කරපු ආර්ථිකව අපේ මොන පවත්න්න ඕනද? එහෙනම් අනාත්ම සතර ධාතුවක පැවැත්මක් නම් තිබුණේ සතර මහා ධාතු ඇතුළේ කොහොමද මට දේවල් වල අමතාත්ත වෙන්නේ? ඒකට අපිට පේනවා මානස ධාතු සීමා කරගත්ත තැනට නේද මේ විදිහට මේ පුද්ගල භාව වශයෙන් එක ඇසුරු වෙන්නේ කියන එක පිළිබඳව අපිට නොනින් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිමින් දකින්න නිසාම අපිට ඒ තුළ තියෙන සත්‍ය පුද්ගල සංඥාව දුරු කරලා අශෝකාදාන දෙන්නත් දුරු කරලා අර කතා කරපු දර්ශනයකම අපිට පැනිකමින්න පුළුවන්කම තියෙනවා. එතකොට එයාට සත්‍යයේ විචිකිච්ඡා කියලා ප්‍රතිපරාමාස කාමරාග පටිඝ කියන තොරන් භාගීය සංයෝජන පහළට අදින්නේ සංයෝජන ටික සම්පූර්ණ ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙනවා. එනිසා අපි උත්සාහවත් වෙන්නේ මෙන්න මේ ආකාරයට මේ සංයෝජන ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා. ඒ සඳහා තමයි වැයම් කළ යුත්තේ. ඒ සඳහා තමයි අපි උත්සාහවත් වෙන්නේ. එහෙම නැතිනම් අපි ධර්ම වැයම අපි ධර්ම උත්සාහය සාර්ථක වෙන්නේ නැහැ. සයාල දර්ශනයෙන් යුක්ත මේ මාර්ගය ඉදිරියට දියුණු කිරීම සඳහා හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්න ඕනේ. වෙනතනේ මේ කියපු කාරණා ටික ඔබට ගැඹුරු කියලා හිතෙන්න පුළුවන්. නමුත් කොහොම හරි මේක තේරුම් ගන්න කියලා දැන් උත්සාහවත් වෙන්න. මේ බුද්ධ ශාසනය ඇතුළේ මේ ධර්ම අවබෝධ අවබෝධ කරගන්නවා කියලා දැන් මේක නැවතවතාවක් හරි ශ්‍රවණය කළා මේක තේරුම් ගන්න උත්සාහවත් වෙන ඔබට ජීවිතේ මහා අර්ථයක් සිද්ධ කරගන්න පුළුවන් කියලා. නැතිනම් මේ දර්ශනය මේ මොහොතක් ඉක්මී යනවා. ඔබට ප්‍රයෝජනයක් ගන්නට හැකි වෙන්නේ ඒ නිසා නිරතරව දෙවි දේවල් අරගන්න එපා. ඔබේ ජීවිතය මේ ආර්ය දර්ශනය තුළ නැවත නැවත භාවිත කිරීමෙන් ඒ උතුම් නිර්වාණය කරා ප්‍රමාණිකව ගමන් කරන්න අදිෂ්ඨානය කරගන්න. නිවීම කරන් වටින දෙයක් මේ මුළු තුන් ලෝකෙම වෙන්නේ නැහැ. ඒ උත්තරීතර නිවීම සාධනය කරගන්න. හැම කෙනෙක්ම මේ සත්‍ය ප්‍රසන්න සූපෝ දිනේ තුළ කල්පනා කරගන්න කියලා හැම දිනම බොහොම කර්මමෛත්‍රී සිහිපත් කරනවා. ඒ වගේම අද දවසේදී සතරන ශ්‍රවණය කරලා යෝනිසෝ මනස්කාරය පවත්තල හැමදෙනාම සිදු කරගත්ත මේ කුසල ධර්මයන් මේ වෙලාවේ අනුමෝදන් කරේ ප්‍රය අනුමෝදන් කරමු. පළමුව සිය කුසලයන් අපේ අපට ඉන්දරණින් ආශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාතෘ සුදස්න සාමණේරට මාතෘ සුදස්න සාමණේරට සාමණේර වෙනමතුන් උතුම් නිවනින් සැනසීම පිණිසම උපනිශ්‍රේ වේවා කියලා අනුමෝදන් කරමු. ඒ වගේම සිල් දෙවියන්ටත් මේ පින් දෙලා අනුමෝදන් කරමු දෙවියෝ සතුටින් සාධනාවේ මේ පින් අනුමෝදන් කරවත්වා. දෙවියන්ට තුන් නිවනින් සැසීම පිණිසම මේ කුසලයේ හේතු උපනිශ්‍රේ වේවා කියලා සාදු සිල් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම අද මේ ධර්ම දේශනාවේදී දායකත්වයේ ධර්මයේ සත්‍ය ටීවී ඔස්සේ විකාශන දායකත්වයෙන් හේතු කරනවා මෙන්න මුල පදිච්ච ප්‍රශ්නේ සංකේවාත්මය අනුගතනාම සහ අවසරේ උදායනා කවිය කියන කියන සුළු එකිනෙක ප්‍රේසෙසින් එකිනෙක ප්‍රේස බලාපොරොත්තු වෙනා මේ පරිවයන් කියතුණු ප්‍රශ්නේ මාත්මේ දයාබර මෑණියන් යන අයින් සංකේවා මාතාවට දයාබර ප්‍රේතුමානන් වන රන්දු සංකේවා මාත්මාට සහ සොරිරාවන ජානක සංකේවා මාත්මාට අමිල ප්‍රනාන්දු මහත්මයාගේ දෙමව්පියන් සහ සියලුම මිය පරලෝ යන සියලු නෑදෑයන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. සාධනා කරගන්න ආශාවන් කරන්නට යෙදුණු ආදීන් ඇතුළු ඔබ සෑම සිල්දනාවක් නම් මෙලොව වශයෙන් හෝ සංසාරික වශයෙන් යම් ඥාතිවරයෙක්ම බලාපොරොත්තු සිටිනා ඒ සෑම සිල් ඥාති වර්ගයාම මේ දින තමන් කළ පිනක් මේ සතුටින් සාධනා දෙන්න අනුමෝදන් වනවා. ඒ ඥාතීන් තමා නිවනින් සැනසෙන්නට මේ කුසලයේ හේතු පරිශ්‍රම වේවා කියලා සාදු ඥාතීන් අනුමත ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අද දවසේ ධර්ම දේශනාවේ ගායකත්වය ගැන කටයුතු කරන මේ බන්වර ආශ්‍රී සේවා මාර්ගයට අමිරත්නාන්ද මහත්මයා සහ පවසරි උදාරිශාකාරී විද්‍යාඥයන් ඇතුළු පින්වත් පවයේ සිවිදනාම ඒ වගේම ඒ ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙන පෞසකී දායකවී කියන ඒ ධර්මන්ත විනාගේ අධ්‍යාත්ම කටයුතුවාදී ඒ දේවල් සාර්ථක වේවා කියන සත්පුරුෂ ප්‍රාර්ථනාව කරගෙන කියන ඒ සියලු දෙනාට 17 වන දිනට ජන්මදිනයේදී ඇති උදාරණයට සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටම නිරුක්තියෝගේ සෝපත් බව චිරදින සම්පත්තිය සාසාරින් කායික මානසික සැනසීම ලබා කරගෙන අමාමහිම සැනසීම නිසාම මේ කුසලයේ හේතු ප්‍රනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් ගන්න හැම දිනම ප්‍රේමසන්නයි Thank you.